ඒකට සමාජය ගත්තාම අපිට හොඳ ආකාරවම පේනවා කළගුණ දැනීමක් නැහැ, කළගුණ සැලකීමක් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම අංක 1ට මේ කතන්නෝ කත වේදිත්වයේ තිබිලා තියෙනවා. අංක 2ට නෙවෙයි අංක 1ට. දැන් බලන්න උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ හිතක් පිටක් නැති බෝධින් වහන්සේ දිහා සතියක් බලාගෙන අනිමිෂ ලෝචන පූජාව කළේ කළගුණ සලකන්න. ඊළඟට මහා බ්‍රහ්මයා ධර්ම දේශනාවට ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලාම මතක් වුණේ කවුද? ආලාර කාලාම උද්දක රාම්පුත්ත. මොකද මේ අය තමයි මේ ධර්ම මාර්ගයට පිවිසුණාට පස්සේ මුලින්ම භාවනා ක්‍රම කියලා දුන්නේ. ඒ අය මෙරිලා ඊළඟට උන්වහන්සේට මතක් වුණේ පස්වග මහණුව. ඒ නිසාම තමයි බුද්ධ ගයාවේ ඉඳලා ඉසිපතන මිගදාය දක්වා පාගමනින් වැඩම කළේ. කතඤ්ඤෝ කත වේදිත්තේ. ඊළඟට පින්නතුනි කපිලවස්තු පුර නුවරට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ රජමැදුරේ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේ වැඳා. නමුත් යසෝදරා වඳින්නාවේ නැහැ. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජුරුව සමග යසෝදරාමගේ මාලිගාවට වැඩම කළේ. යසෝදරාවට තිස්සේ ශ්‍රීපාද අල්ලගෙන අඬන් අවස්ථාව හදලා දුන්නේ කතන්නු කට වේදිත්වේ නිසා. ඊළඟට මහා ප්‍රජාපති ගෝතමය. මහා ප්‍රජාපති මහා රහත් මෙහෙණින් වහන්සේ පිරිනුවන් පාන්ත කාලේ ළඟා වුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අවසර ඉල්ලුවා. අවසරෙල්ලේ ස්වාමීනි මට මුලින් චුට්ටක් කතා කරලා පිරිනුවන් පාන්ට අවසර දෙන්න. මහා ප්‍රජාපති ගෝතමිය කියනවා මගේ අක්කා ඔබ වහන්සේගේ අම්මා මහා මායා ඔබ වහන්සේ ඉපදිලා සතිය මිය පරලෝ ගියා. ඒ වෙලාවේ මටත් දරුවෙක් හිටියා. මගේ දරුවා මං කිරි අම්මලාට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වේ මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. අද ලෝතුරා බුදු වුණත් මගේ පුතා කිව්වා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මට අමා කිරි පෙව්වා. ඒ නිසා මම ඔබ වහන්සේගේ දියණියක් කිව්වා. මේ විදිහට කියලා පිරිනවන් පාන්ට අවසර ඉල්ලනකොට තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනෙන් නැගිට්ටා. කතන්‍යෝ කතවේදිත්වය ඊළඟට පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා පුංචි දරුවෙක් වගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති පිරිණින් වහන්සේ පිරිණුවන් පාන්ට වඩින ගමනේ පිටිපස්සෙන් වැඩම කරලා තියෙනවා. පසු ගමන් වැඩම කරලා තියෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පළමු පසු ගමනත් අවසාන පසු ගමනත්. බලන්න පින්නතුනේ මොන තරම් කතඤ්ඤෝ කත වේදිත කළගුණ දැනීම කළගුණ සැලකීම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙනවද කියලා. ඒකයි මම මේ පින්කමට සත්පුරුෂ පින්කමක් කියලා කිව්වේ. මේ පින්නතුල්ලා සමග තරුණ කාලේ එකතම ඉඳලා ඒ වගේම දැන් මධ්‍යම වයසට ආවට පස්සෙත් එකට ඉඳලා ඉතින් අභාවයටපත් තමන්ගේ යාළුවාට පින් අනුමෝදන් කරන්න තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙමනම් ඒ සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ කීකාංගික සූත්‍රය. සමහර වෙලාවට පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ කීටාග්‍ර කියන ප්‍රදේශයේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි අද සාමාන්‍ය මේ වර්තමානයේ අපි මහානකම් කරනවානේ. අපි මහානදම් පුරනවා. ඉතින් අපි එකම විහාරස්ථානයකට වෙලා අපි මහානදම් පුරන්නේ. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය එක නෙවෙයි. උන්වහන්සේ වර්ෂයකට මාස 8ක්වත් අඩුම තරමේ චාරිකාවේ හැසිරෙනවා. ඉතින් මේ චාරිකාවේ වඩිනකොට සමහර අවස්ථාවල උන්වහන්සේ තනියෙන් වඩිනවා. තව සමහර අවස්ථාවලදී වික්ෂු සංඝයා පිළිවරාගෙන වඩිනවා. ඉතින් ගන්ධනෝ සැරිසරමින් ඒ හම්බෙන අයට ධර්මයේ කියා දෙමින් ඒ අවස්ථාන රූපීව වික්ෂුන් වහන්සේලාට බණ කියමින් තථාගතයන් වහන්සේ ලොවක් සනසමින් චාරිකාවේ වඩිනවා. එහෙම චාරිකාවේ වික්ෂු සංඝයා පෙරදරි කරගෙන බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාවක තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩින ගමන් කීටාගිරි කියන ප්‍රදේශයට ලං වුණා. පුංචි වනල හැබක් මේ වනල හැබේ ඉඳගෙන භාගතුන් වහන්සේ දා රාත්‍රියේ ගත කළා. ඉතින් අලුයම් කාලේ බිත්තුන් වහන්සේලා පිණිස ගා වැඩියා. ඉතින් පලාතින් ලැබෙන දෙයක් වළඳලා බිත්තුන් වහන්සේලා බොහොම සුවසේ භාගතුන් වහන්සේ සමග මේ චාරිකාවේ වැඩම කරනවා. අපිට මෙහෙම කියනකොට චිත්‍රයක් ලැබිලා පේනවා. එතකොට බලන්න මේ පින්ඩපාතයේ වැඩිය ස්වාමින් වහන්සේලා දෙනම කීප නමක් ඒ ප්‍රදේශයේ තිබිච්ච පන්සලකට වැඩම කළා. පුංචි ආරාමයක් තිබ්බා. කීටාංගනි පන්සල. මේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා දෙනම දැනගෙන හිටියේ නෑ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරලයි කියලා. ඊට පින්දපාතේ වැඩි ස්වාමීන් වහන්සේලා ඒ පැත්තට වැඩම කළා. ඉතින් ඊට කලින් බුදුරජාණන් වහන්සේ දා වනලැහැබේ රාත්‍රී කාලේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට අවස්ථානුරූපීව අනුශාසනාවක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ද අනුශාසනා කළා දැන් මේ සූත්‍රයේ දෙහැ බැලු බැල්මට පේනවා මේ සූත්‍ර දේශනාව ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා මුල්ම කාලයේ දේශනා කරපු සූත්‍රයක්. එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුල විනය පිටකය නැත්තම් ශික්ෂාපද පනවලා තියෙන්නේ අවුරුදු 20ක් ගියාට පස්සේ අවුරුදු 20කට කලින් ශාසනය කිසිම අර්බුදයක් තිබුණේ නැහැ පින්නතුනේ මේ විනය පිටකයේ විශේෂත්වයකුත් තියෙනවා විශේෂත්වය තමයි කවදාකවත් බුදුරජාණන් වහන්සේ හිතලා ශික්ෂාපද පනවලා නැහැ සූත්‍ර දේශනා නම් ඕනතරම් තියෙනවානේ. භාගතුන් වහන්සේටම හිතලා දේශනා කරනවා. හැබැයි විනය පිටකයේ සිකපද අහන්නේ ප්‍රාණඝාතයේ හොඳ නෑ මම ශික්ෂා ශික්ෂාපදයක් පනවනවා. ඊළඟට සුරාමීරයේ හොඳ නෑ අදින්නාදානය හොඳ නෑ මම ශික්ෂාපදයක් පනවනවා කියලා හිතිලා ශික්ෂාපද පනවලා නෑ හැම ශික්ෂාපදයක්ම පනවන්න මොන හරි හේතුවක් යෙදුනොත් තමයි බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙන්නේ. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දැන් මේ වනලැහැබේදී මේ විසුන් වහන්සේලාට වදාරනවා මහණනි මම රාත්‍රී ආහාරයෙන් තොරවයි කාලය ගත කරන්නේ. ඒකට එකෙන් පේනවා මුල් කාලේ චිකපදයක් තිබිලා නැහැ. ඒ කාලේ විසුන් වහන්සේලා පුහුදුන් විසුන් වහන්සේලා රාත්‍රියටත් පින්න පාති ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පනවනවා ප්‍රකාශ කරනවා සිකපදයක් හැටියට නෙවෙයි අනුශාසනාවක් හැටියට මහණෙනි මම රාත්‍රී ආහාරයෙන් තොරවයි කාලය ගත කරන්නේ. ඒක බොහෝම හොඳයි භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට. නිරෝගීකමටත් හොඳයි, කාය ශක්තියටත් හොඳයි, මහානකමට 100ට 100ක් හොඳයි රාත්‍රී ආහාරයෙන් තොරව කටයුතු කරනවා නම්. ඉතින් මේක ඇහුවට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා හරි සතුටු වුණා. සැබෑවත් භික්ෂුන් වහන්සේලා බලාගෙන ඉන්න අනුශාසනාවක් ලැබෙනකම් ඒක ජීවිතයට ගලප ගන්න. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා හරිම සතුටු වුණා. අනේ අපිටත් එහෙනම් ඒක හොඳයි. අපි රාත්‍රී ආහාරයෙන් තොරව කටයුතු කරනවා. එහෙම හිතාගෙන තමයි වික්ෂුන් වහන්සේලා පින්න පාතේ වැඩි. ඉතින් පින්න පාතේ වැඩියට පස්සේ අර ඒ ප්‍රදේශයේ තියෙන අර අපි මුලින් කියපු ආරාමයට මේ වික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩියා. මේ ආරාමයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා දෙනමගේ නම් දෙක තමයි අස්සජි පුනබ්බ සුඛ. මේ ස්වාමීන් වහන්සේලා ටිකක් පිරිහිලා හිටියේ. පිරිහිලා කියලා කියන්නේ පින්නතුනේ මේ වික්ෂුන් වහන්සේලා ගිහියන් හා සමානව තමයි මේ පැත්තේ කටයුතු කරලා තියෙන්නේ. පාර යනකොට මිනිස්සු hina වුණොත් හයියෙන් hina වෙනවා. මිනිස්සුත් එක්ක ඉතින් කතා කරනවා. නානකොට යනකොට මිනිස්සුන්ගෙන් අහනවා නෑවද කනානවද කියලා. අපේ තියෙන ක්‍රමයක්. ඒ විදිහට පින්නතුනේ මේ වික්ෂුන් වහන්සේලා බොහෝම සමීපව මේ මිනිස්සුත් එක්ක හිටියා. ඒකට කියනවා කුල දූෂණය කියලා. දැන් අර සදහැබර බිත්තුන් වහන්සේලා සුසිල් සම්ම හැඳ පොරවල බිම්බලාගෙන පින්නපාතේ වඩිනකොට මිනිස්සු බයිනවා. මේ මොකද මේ බුම්මගෙන? අපේ අස්සජි පුනබ්බසුක බිත්තුන් වහන්සේලා කොච්චර හොඳයිද? අර බලන්න ඇතුරේ හැටි. ඉතින් අර ආශ්‍රය නිසා ඒගොල්ලෝ හිතාගෙන හිටියේ hina වෙලා ඒ විදිහට ඉන්න එක තමයි හොඳ කියලා. ඉතින් දැන් මේ ආරාමයට ගියාම දැන් අදට උනත් අපේ ස්වාමීන් වහන්සේලාගේ භාවිතයක් තියෙනවා. කොහේ හරි පැත්තක පන්සලක් පිරිහිලා තියෙනවා නම් කියන්නේ අපෝ ඒ පැත්ත හරියට කීටාගිරිය වගේ කියලා අතටත් කියන්නේ. මොකද ඒක භික්ෂුන් වහන්සේලා දන්නවා කීටාගිරිය කිව්වහම කුල දූෂණේ උපරිමයට තිබිච්ච පැත්තක්. දැන් මේ භික්ෂුන් වහන්සේලා දෙනමට අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා දෙනමකින් අහනවා මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා වහන්සේලා දන්නේ නැද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරලා ඉන්නේ. අනේ දන්නේ නැහැ කිව්වා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කියන ඉදිරිය බුදුරජාණන් වහන්සේ පුදුම අනුශාසනාවක් කළා. උන්වහන්සේ අපට කිව්වා උන්වහන්සේ රාත්‍රී ආහාරයෙන් තොරව කටයුතු කරනවා පුදුම ආනිසංස විශාල ප්‍රමාණයක් ඒ නිසාම ලබනවා. භ්‍රමචර්යාවට හොඳයි. කුසල් සිත් වඩා ගන්නට ඒක ලොකු උපකාරයක්. භාවනාව වඩා ගන්න එක උපකාරයක්. ශරීර ශක්තියට ඒක බොහොම හොඳයි. සහැල්ලු පැවැත්මට හැම දෙයකටම ඒක හොඳයි කියලා මේ විදිහ ආනිසංස ගොඩාක් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා කිව්වා. මෙහෙම කිව්වහම මේ අස්සජි පුනබ්බසුක බිතුන් වහන්සේලා කියනවා අනේ ඔය අනුශාසනාව අපට හරියන්නේ නැහැ. අපිට නම් බඩගින වුණාමයි අපි කන්නේ. ඒ නිසා ඔය අනුශාසනාව අපට අදාළ නෑ කිව්වා. බලන්න දැන් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ මෙහෙම වෙලා තියෙනවා. ඒකට අද ඉතින් කවර කතාවද නේද? ඉතින් මේ භික්ෂුන් වහන්සේලා එහෙම කියනවා. අපිට ඕක අදාළ නෑ. අපිට බඩගිනි වෙච්ච වෙලාවට අපි වළඳලා ඔය කියන ආනිසංස සියල්ලම අපිට ලබා ගන්න පුළුවන් කිව්වා. ඉතින් වික්ෂුන් වහන්සේලා තරයේ ආවාද කළා එහෙම කියන්න එපා. මේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව කරන්නේ. පිළිගත්තේම නැහැ. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කිව්වා ස්වාමීනි මේ බොහොම නොහික් මුණු භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉන්නවා අස්සජි පුනබ්බසුක කියලා. ඉතින් අපි මතක් කළා මෙන්න මේ කතාව. බුදුරජාණන් වහන්සේ මේ රාත්‍රී ආහාරය නොගැනීමේ තියෙන ආනිසංස වදාළ මේ දේශනේ අපි මතක් කළා. ඒ භික්ෂුන් වහන්සේලක ගණන් ගත්තේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඒ දිනෙම දෙන්න කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ගිහින් එක් කරගෙන ආවා. සැබෑවත් බිත්තුන් වහන්සේලා එක පැත්තක වැඳගෙන ඉන්නවා අර දෙනම අනිත් පැත්ත වැඳගෙන ඉන්නවා. ඇහුව ඇත්තද මේ කියන කතාව? එතකොට අර බිත්තුන් වහන්සේලා වදාारणවා ප්‍රකාශ කරන එහෙමයි ස්වාමීනි කියලා. ඉතින් මේගොල්ලෝන්ගේ පොඩි හොඳකුත් තියෙනවා. මොකද අනේ අපි එහෙම කිව්වේ නැහැ. එහෙම කියන්න විදිහක් නැහැ. මොකද භාගතුන් වහන්සේ ඉදිරියෙන් බොරු කියන්නත් බෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අද මම මේ පින්නතුන්ලාට කියලා දෙන මේ ලස්සන දේශනය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඔයගොල්ලන්ට මතකද මම මෙන්න මේ විදිහේ දේශනයක් කරලා තියෙනවා. මොකද්ද? මේ ලෝකේ මිනිස්සු සැප විඳිනවා. මේ මිනිස්සු දුක් විඳිනවා. මිනිස්සු මධ්‍යස්ථ වේදනා විඳිනවා. අපේ ජීවත් වීම කියලා කියන්නේ ඕකනේ නේද? දැන් අපේ මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් ඊළඟට මේ කයින්, මේ මනසින් අපි අරමුණු ගන්නවා. ඕක තමයි පින්නතුනි අපේ ජීවත් වීම. දැන් මෙතන ඉන්න හැම කෙනාම මොන විදිහේ වෘත්තිකයන් වුණත් මොන විදිහේ ධනයක් මොන විදිහේ බලයක් මොන විදිහේ උගත්කමක් තිබ්බත් මේ ලෝකයේ හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කරන්නේ ওই ටික. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස ලබනවා. හොඳයි ඌට වඩා දෙයක් කරලා තියෙනවද අපි? ඌට වඩා දෙයක් කරලා නැහැ. අපි විතරක් නෙවෙයි ලෝකේ ජීවත් වෙන හැම දෙනාම කරන්නේ ওই ටික. ජීවත් වෙන කාලේ අපේ එකම ඉලක්කය සැප. කවුරුත් කැමති සැපයට. අපි කවුරුත් අකමැති දුකට. හැබැයි ඉතින් කැමති වෙන දේ වගේම තමයි අපට අකමැති වෙන දේ ලැබෙනවා. එහෙමනම් මේ සැප දුක කියලා කියන්නේ මොකක්ද? අපි දුක් විඳිනවා සැප විඳිනවා කියලා කියන්නේ මොකක්ද? සැප විඳිනවා කියලා කියන්නේ මේකයි. මේ ඇහැට තමන් කැමති රූප ලැබෙනවනම් ඔන්න සැප. ඇහි සැප. කනට තමන් කැමති ශබ්ද ඇහෙනවනම් දැන් අපි වර්ණනා කරනවනම් නේද? බොහෝම ආදරෙන් අපිට කතා කරනවනම් නේද? ඒක සැපයක් නෙවෙයිද? සැපයක්. ඊළඟට අපේ නාසයට අපි කැමති කැමති ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් සැපයක්. දිවට කැමති රස ලැබෙනවා නම් සැප. කයට කැමැති පහස ලැබෙනවා නම් සැප. එහෙමනම් පින්නතුනේ සැප කියලා කියන්නේ ඕ ටිකට නේද? වෙන දෙයක්ද? කැමැති දේවල් මේ ඉන්ද්‍රියන්ට ලැබෙනවා ඒක සැපයි. දුක කියන්නේ මොකක්ද? අපි අකමැති දේවල් මේ ඉන්ද්‍රියන්ට ලැබෙනවා නම් ඔන්න දුකයි. ඕක තමයි ඉතින් මහ ලෝකවල දුකයි සැපයි කියලා කියන්නේ. නේද? තමන්ගේ මේ ඉන්ද්‍රියන්ට තමන් කැමති කැමති දේවල් ලැබෙනවා නම් සැපයි. අකමැති අකමැති දේවල් ලැබෙනවා නම් දුකයි. ඉතින් බලන්න මේවා සාමාන්‍යයෙන් ටිකක් ඔලුවට ගත්තාම බොහොම පැහැදිලිවෙන් ජීවත් වෙන්න බැරිද? පුළුවන්. මේක ඉතින් බොරුවට නේද? අපි කොච්චර වේදනාවෙන් අඬනවද මම මේ ඉපදිච්ච දවසේ ඉඳලා තේරෙන කාලේ ඉඳලා දුක් විඳිනවා කිය අඬනවා. ලත වෙනවා. නැත්තම් කාට හරි විලාප කියනවා. ඉතින් බලපුවහම ඔච්චර තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක හොඳට තේරුම් ගත්තාම පින්නතුනේ ඉතාලම සතුටින් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒකයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය. මේකේ කොතනවත් කිසිම දෙයක් හංගලා නැහැ. මේක විවෘත කරන්න විවෘත කරන්න බබලන ඉතාලම වටිනා ධර්මයක් අපට මේ ලැබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි ඔයගොල්ලන්ට මතකද මම මේ වගේ දේශනාවක් කළා තියෙනවා. මොකද්ද? මේ ලෝකයේ මිනිස්සුયો විඳිනවා සැප. මේ සැප විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා දේශනාවක් මතකද කියලා හෙව්වා. දැන් වික්ෂුන් වහන්සේලා වටපිට බලලා ටිකක් කල්පනා කරලා කියනවා ස්වාමීනි එහෙම දේශනාවක් මතක නෑ කිව්වා. බොහොම හොඳයි මම එහෙම දේශනාවක් කළා නෑ තමයි. එහෙනම් මෙහෙම දේශනාවක් මතකද? මේ ලෝකයේ සමහර මිනිස්සු සැප විඳිනවා. මේ ලෝකයේ ඇතැම් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිනවනවා කියලා දේශනාවක් මතකද කියලා ඇහුවා. මොකක්ද ඇහුවේ? මේ ලෝකේ ඇතැම් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඇතම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා දේශනාවක් මතකද කියලා ඇහුවා. වික්ෂුන් වහන්සේලා වදාලා එහෙමයි ස්වාමීනි එහෙම දේශනාවක් මතකයි. දැන් මේ කරුණ දෙක පින්නතුලට මතක තියෙන්න ඕනේ. මොකද්ද පළවෙනි එක සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ ලෝකේ මනුෂ්‍යයන් විඳිනවා දුක් සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා මතකද කියලා මතකයි කිව්වා ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ලෝකයේ මිනිස්යන් විඳින මධ්‍යස්ථ වේදනා මේ සමහර මධ්‍යස්ථ වේදනා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා සමහර උපේක්ෂා වේදනා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා ඉතින් බිත්තුන් වහන්සේලා වදාලා එහෙමයි ස්වාමීනි මතකයි එහෙනම් අපි මේක තේරුම් ගනිමු පළවෙනිම දේ මොකද්ද මේ ලෝකේ ඇතැම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා මොනවද මේ සැප ඒ සැප තමයි දැන් බලන්න පින්නතුනි මිනිස්සු සැප අපේක්ෂා කරගෙන සත්තු මරනවා මරන්නේ නැද්ද මරනවා දැන් සැපේ බලාපොරොත්තු වෙන දඩේම යන මිනිස්සු නැද්ද ඉන්නවා මාළු අල්ලන මිනිස්සු නැද්ද ඉන්නවා සැපේ බලාපොරොත්තුෙන් පින්නතුනේ අකුසල් කරනවා. නේද? දැන් බලන්න සමහරව සැප බලාපොරොත්තුෙන් මේ විදිහට අකුසල් කරනවා. සමහරව දැන් බලන්න සැප ඉලක්ක කරගෙන බොරු කියන්නේ නැද්ද? බොරු කියනවා. සැප බලාපොරොත්තුෙන් ගොඩාක් සැප ලබන්න ධනෙයි ධනෙ හොයාගන්න හොරකම් කරනවා. එතකොට පින්නතුන් දැන් කියන්නේ සැපයක් ඉතින් ලැබෙන්න පුළුවන්. සැපේ ඉලක්ක කරගෙන සමහර අය කාමයේ වර්ධව හැතිරෙනවා. සැප අරමුණු කරගෙන සමහරු මත් වතුර පාවිච්චි කරනවා. එතකොට බලන්න ඒකෙන් එයාට සැපයක් මේ මොහොතේ තුවාලයක් අහනවා වගේ ලැබෙන්න පුළුවන්. එතකොට බලන්න ඒකේ මිනිස්සු සැපයක් විඳින්න පුළුවන්. හැබැයි සැපයක් වින්දට වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා මොනවද පිරිහිලා යන්නේ? කුසල. ඒ දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ප්‍රකාශනයක් කරන්නේ. දැන් අර අස්සජ පුනබ්බසක බිත්තුන් වහන්සේලා කිසිම හික්මීමක් නැතුව ස්වල්ප වේලාවක ලැබෙන සැපයක් වෙනුවෙන් අර කියපු දේ ඇහුවෙත් නැහැ එතන කුසලයක් වැඩෙනවද අකුසලයක් වැඩෙනවද කියලා හිතුවෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට ගරුත්වයක් දක්වුවෙත් නැහැ. ඒගොල්ලෝ කිව්වා අපිට ඉතින් බඩගිනි වෙන වෙලාවට තමයි අපි කන්නේ කිව්වා. එහෙම පින්නතුනි පැවිදි ජීවිතයක් ගත කරලා හරියන්නේ නැහැ. ඊළඟට ගිහි ජීවිතයක් වුණත් දැන් මේ පින්නතුන්ලාට සැප ලැබෙනවයි කියලා ලෝකයේ තියෙන නරක වැඩ ටික ඔක්කොම කළොත් හරියනවද? එහෙම හරියන්නේ නැහැ. ඉතින් අපිට දැන් බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවානේ. අපිට අඳුරේ අත ගන්න අවස්ථාවක් නැහැනේ. අපිට යා යුතු මඟ නොයා යුතු මඟ ඊටාම පැහැදිලිව මේ ධර්මයේ තුල තියෙනවා. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාारणව දැන් තේරෙනව නේද? මේ ලෝකයේ සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට මේ ලෝකේ සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. මොනවාද ඒ සැප? ඔන්න ඒ සැප නම් ඉඳට කමන්නේ ඒ සැප තුනතුනේ මේ සාමාන්‍යම ඉන්ද්‍රියන් පිනවලා ලබන සැප වගේ නෙවෙයි. ඒක මහා පුදුම සැපයි. ඒක තමයි සැපේ තියෙන ලොකුම ආස්වාදේ. වේදනාවේ තියෙන ලොකුම ආස්වාදේ තමයි එවැනි සැප. ඒ සැප වින්දාම කුසල් වැඩෙන්නේ. ඒ තමයි දැන් අපි හිතමු අපි සැප විඳිනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් ටික පිනවලානේ නේද? මේ පංචකාමය තුලින් තමයි අපි සැප ලබන්නේ. ඒවා පින්නතුණි හොඳට කල්පනා කරලා බැලුවොත් පංචකාමයේ උතුන්න කරගත්ත කෙනෙකුට ඕවා ලොකු දේවල්. හැබැයි යථාර්ථයේ කරා ගිය කෙනෙකුට ඕක ඇති සැපයක් නෑ. එතකොට බලන්න මෙතන සැප වැඩෙන සමහර සැප තියෙනවා ඒවා ඒවා වින්දට කමන්නේ නෑ කිව්වා. කුසල් වැඩෙනවා කියලා කිව්වා. ඒ තමයි පින්නතුනේ කුසල් වැඩෙනවා කියලා කියන්නේ දැන් බලන්න අපි මුලින්දලම ගත්තොත් අපේ සමහර අය ඉන්නවා කුසල් කරලා සැප විඳිනවා. දැන් බලන්න අපේ අම්මලා ඉන්නවා දන් දීලා සැප විඳින්නේ නැද්ද? දන් දෙන්න නැත්නම් නිකම් පිස්සු වගේ සමහර අම්මලාට. දන් දෙන්නම ඕන. දන් දීලා සැප ලබනවා. ඉතින් එහෙම සැප වින්දට කමක් නැහැ කිව්වා. සිල් රැකලා මිනිස්සු කොච්චර සැප විඳිනවද? අනේ මම කොච්චර දුෂ්කර ජීවිතයක් ගත කරත් මම සීලවන්තව ඉඳලා තියෙනවානේ. එහෙම කියලා සතුට වෙන්නේ නැද්ද? සතුට වෙනවා. දැන් බලන්න මේ ජීවිතවල උනත් පින්නතුනි කරපු නරක දෙයක් සිහිපත් කළා කවදාවත් සතුට වෙන්න පුළුවන්ද? සතුට වෙන්න බෑ. අපි කරපු හොඳ දෙයක් සිහිපත් කළා තමයි වයසට ගිහිල්ලා හරි අපට සතුට වෙන්න පුළුවන්. එහෙමනම් බලන්න සමහරු හිතනවා අනේ මම මෙච්චර දුෂ්කර අවස්ථාවල ඔය සමහර අම්මලා සමහර තාත්තලා කියනවා අද වගේ නෙවෙයි මට කිසිම හැකියාවක් නැති වෙලාවේ මම මේ වගේ දානයක් දුන්නා කියලා අපිට ඇවිල්ලා කියනවා. අර බලන්න. එතකොට ඒ අයට ඒකෙන් ලොකු සැපයක් තියෙනවා. එහෙමනම් ඉතින් මේ වගේ සැප සමහර සැප තියෙනවා. ඒවා විඳින්න ගියාම පින්නතුන කුසල් වැඩෙන්නේ. දැන් අපි ගමු ධ්‍යාන සැපේ. ධ්‍යාන සැපේ කියලා කියන්නේ මේ නීවරණ යටපත් කරලා අර විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතා සහිතව සබනේ පඨම ධානය. පඨම ධානයේදී පින්නතුණු වෙන්නේ මේ නීවරණ සම්පූර්ණ යටපත් වෙනවා. සම්පූර්ණයෙන් යටපත් වුණාම හිත හරීම ප්‍රබහස්වරයි. ඒ එතන කාම ගති නැහැ. පටිඝ ගති නැහැ. ඊළඟට අලසකම් මැලිකම් විතරනේ පසුතැවිලි ඒ මොකක්වත් නැහැ වැඩපිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ ගැන සැක සාංකා නැහැ හිත නිකන් නෙළුම් මලක් වගේ ඉතින් ඒ වගේ අවස්ථාවල කෙනෙක් භාවනාවට හොඳට හුරු වෙලා නීවරණ යටපත් කරලා යම් කිසි සැපයක් විඳිනවා නම් ඒ සැපේ වින්දට කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. මොකද ඒ සැප විඳින්න විඳින්න මොකද වෙන්නේ? කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඉතින් එහෙමනම් පින්නතුලාට අන්න ඒ සැප තමයි හොයාගන්න ඕන. දැන් මේ කියන්නේ හැම වෙලේම අපි සැප විඳින්න ඕනේ. හැබැයි ඒකෙදි කල්පනා කරන්න ඕන මේකෙන් වැඩෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන එක මේ ධර්මයට අත්‍යවශ්‍ය දෙයක්. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ලෝකේ ඕන තරම් සැප තියෙන්න පුළුවන්. හැබැයි ඒ සැප ඔහේ විඳගෙන යන්නේ බෞද්ධයා ධර්මයේ තේරුම් ගත්ත කෙනා නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරන්නේ කොහොමද? ඒක අපි හොඳට හිතට ගන්න ඕන දෙයක්. දැන් බලන්න අපි මේ කටින් කතා කරනවා, හිතින් හිතනවා, කයෙන් වැඩ කරනවා. තින්නතනේ ඔහේ අපි සාමාන්‍යයෙන් කිසිම දෙයක් හේලිලක් බැලිල්ලක් නැතුව ඔහේ හිතට එන දේ ඔහේ ප්‍රකාශ කරනවා. කයට හිතුනාම ඔහේ කරනවා. ඒකට කියන්නේ ප්‍රමාදේ නැත්තම් අයෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි මගේ ਸਰවඥතා ඥාණයෙන් මම දකින බරපතලම දේ තමයි අයෝනිසෝ මනසිකාරය. හැබැයි වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. බලන්න මේ යෝනිසෝ මනසකාරය මේ පුහුණුව ලැබුවට පස්සේ පින්නතුනේ කුසල් මවන්න පුළුවන්. මේ කුසලයේ කියලා කියන්නේ දැන් කරන ක්‍රියාවද? නෑනේ. ඒ ක්‍රියාවත් සම්බන්ධ වෙනවා තමයි. හැබැයි ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව තමයි කුසල් බවට පත් වෙන්නේ. එතකොට දැන් බලන්න යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේක මම මේ හැමෝටම කියන්නේ මේක හොඳට හිතුවොත් සෑහෙන අකුසල වලින් අයින් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අපි මේ කටින් වචනයක් පිට කරනවා. කටින් වචනයක් පිට කරනකොට අපි කල්පනා කරනවා දැන් මම මේ කියන්න යන වචනය සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා. අර බලන්න මෙනෙහි කිරීම. දැන් අපි කටින් ඕන තරම් වචන දානවනේ එළියට. දාන්න කලින් හිතන්නේ මොකද්ද? මම මේ කියන්න යන වචනය සත්‍යයක්ද අසත්‍යයක්ද? එහෙමනම් අසත්‍යයක් නම් කියන්නේ සත්‍යයක් නම් නෑ සත්‍යයක් නම් හැම සත්‍යෙම කියන්න ඕනත් නෑ. ඊළඟට කල්පනා කරනවා මේ සත්‍ය එළියට බෑම තුලින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද ඊළඟට මේ සත්‍ය කුසල්ද අකුසල්ද ඊළඟට මේ සත්‍ය මෙලෝ වශයෙන් හොඳයිද පරලෝ වශයෙන් හොඳයිද දැන් මේ ඇත්ත හිතයි අනේ වචනයක් පිට කරන්න කලින් උත්තර වෙලා හිතන්න ගියොත් කොහොමද කියලා එහෙම එකක් නෑ පින්නතුනි මේක බොහොම පුරුදු කරගත්තට පස්සේ ඒක තප්පරයට අපිට සිහි වෙනවා මේක කුසල්ද අකුසල්ද කියලා එහෙමනම් මේ විදිහට මෙනෙහි කරලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කර ගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීමයි කොටින්ම කිව්වොත් යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ. දැන් බලන්න පින්නතොනේ දැන් අපි වචනයක් පිට කරන්න කලින් ඔය විදිහට මෙනෙහි කරනවා නම් කවදාකවත් ඔය කටින් බොරුවක් පිට වෙයිද? නෑ. හිස් වචනයක්වත් නෑ. පරුස වචනයක් කොහොමවත් නෑ. කේලමක් ඇත්තෙම නෑ. බලන්න අපිට ආරක්ෂා කරන්න අමාරුම හත්සික පද හතරක් නේ ඔය. හැබැයි මෙනෙහි කරනවා නම් කවදාවත් කටින් බොරුවක් නම් පිට වෙන්නේ නැහැ. ඔය විදිහට පිනතුනේ කයින් කරන දේවල් ඔය විදිහටම මෙනෙහි කරා නම් කවදාවත් කයින් වන වරදවල් වෙයිද? වෙන්නේ නැහැ. මනසින් වුණත් එහෙමයි. මනසින් යමක් හිතනකොට අනේ මම මොනවද මේ හිතන්නේ? මේක කුසල්ද මේ අකුසල්ද? මේ විදිහට මෙනෙහි කරලා ඒක අපිට බැහැර කරන්න පුළුවන් නම් පින්නතුනේ ජීවිතයේ තනි ක්‍රම කුසල් ගොඩක්. එහෙමනම් බලන්න ඔයක පුරුදු කරගන්න ඕනේ. ඒක ඉබේට පුරු වෙන්නේ ටික ටික අපි භාවනා කරලා ක්‍රමානුකූලව මේ නීවරණ යටපත් කරලා හිතේ සමාහිත භාවය ඇති කරගෙන නිතරම හිත පුරුදු කරන්න ඕන. හිත පුරුදු කරුවේ නැත්නම් ඉබේ වැඩෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා පින්නතුනි දැන් පින්නතුන්ලට තේරෙනවා සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙන සැප මතකයි සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා එතකොට සමහර සැප කියලා කිව්වේ අකුසල් වැඩෙන සැප තමයි ඔය ප්‍රාණඝාත දත්තා දාන ආදී දේවල් කරනවා සැප බලාපොරොත්තු එතකොට වැඩෙන්නේ අකුසල් පිරිහිලා යන්නේ කුසල් ඉතින් සමහර සැප තියෙනවා ඒ සැප විඳිනකොට කුසල් වැඩෙනවා කියලා කිව්වේ කෙනෙක් පරියන්කට හුරු වෙලා ඉන්නවා නම් නීවරණ යටපත් කරලා හිතේ සැනසෙල්ල හදා ගන්නවා නම් ඒ සැපේ වින්දට කිසි ප්‍රශ්නයක් නැහැ. එතන කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ තියෙන ඇතැම් දුක් මේ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? මේ ලෝකේ සමහර දුක් තියෙනවා ඒවා විඳින්න විඳින්න සිද්ධ වෙන්නේ මොනවද අකුසල්. දැන් බලන්න පින්නතුනේ සමහර අය දුක් විඳගෙන ප්‍රාණඝාත කරනවා. නේද? දැන් සමහරලාට බලන්න අවකාශයේ ඉඳගෙන මාළු බානවා. ඊළඟට පින්නතුනේ පුදුම පීඩිත පන්තියේ ඉඳගෙන හොරකම් කරනවා. ඊළඟට පුදුම විදිහට දුක් විඳගෙන කාමයේ වර්ධව හැසිරෙනවා. සමහරු අනිත් අනිත් හැම වරද්දක්ම කරනවා දුක් විඳගෙන. එහෙම කොච්චර මිනිස්සු ඉන්නවද? ඒක මහා දුකක් විඳිනවා. එතකොට ඒත් දුක් විඳගෙන මොනවද කරන්නේ? ඒත් දුක් විඳිනවා. හැබැයි වැඩෙන්න මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා මොනවද ඒ දුක් දැන් බලන්න සමහර දුක් විඳගෙන ප්‍රතිපත්ති පුරන අය නැද්ද ඉන්නවා මේ රටේ සමහර අම්මලා ඉන්නවා තමන් කැඳ බීලා පින්නතුනි ස්වාමීන් වහන්සේලාට ප්‍රණීත විදිහට දන් දෙන අය නැද්ද ඉන්නවා සමහරු තමන් බොහොම ස්වල්ප දෙයකින් යැපෙනවා දුක් විඳිනවා හැබැයි පින්නතුන් පින්කමක් කරන්න ගියාම කෝටිපතියෙක් වගේ. පුදුම හිතෙනවා සමහර අම්මලාගේ පින්කම් දැක්කම. ඒ මොකද Taman දුක් විඳගෙන Taman දුකක් විඳට ඒකෙන් වැඩෙන්නේ මොකද්ද? අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. අපි හිතමු කෙනෙක් බොහෝම දුක් පිටව Tamanගේ දරුපවුල ආරක්ෂා කරගෙන යනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. එන්න මම රැකියාවක් දෙන්නම් කියලා. ප්‍රාණඝාත හා සම්බන්ධ රැකියාවක් දෙනවා. නැත්නම් හොරකම් කිරීම හා සම්බන්ධ රැකියාවක් දෙනවා. මත්පැතුර මත් වෙනදාම සම්බන්ධ රැකියාවක් දෙනවා. එයා වහාම එකකින් අයින් වෙනවා. එයා අයින් වෙලා යාට ඒකෙන් ලොකු සල්ලියක් හම්බුණාට එයා කල්පනා කරනවා නේ මේ ජීවිතේ මේ වගේ වැරදි වැඩ කරන්න හොඳ නෑ. දුක් විඳගෙන මගේ දරු පවුල මං ආරක්ෂා කරනවා කියලා එයා ධාර්මික රැකියාවක් කරනවා. එතකොට බලන්න අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා. එහෙනම් දැන් පින්නතුලට ඒ දෙපැත්තක් තේරෙනවා. සමහර දුක් තියෙනවා. ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල්ව අකුසල් පිරිහෙනවා, අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. මොනවද මේ මධ්‍යස්ථ වේදනා? දැන් බලන්න පින්නතුනි සමහර අය ඉන්නවනේ. සමහරු තින් එහෙම දුකක් මධ්‍යස්ත කියන්නේ දුකක් නෑ, සැපක් නැති වේදනාව. අපි මෙහෙම ගමු මේ වෙලාවේ. දැන් කෙනෙක් ඉන්නවා වැරදි කරන්නේ වැරදි කරන්නේ හැබැයි පන්සලකටවත් දානයක්වත් මොකුත් දෙන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නව නේද? ඒගොල්ලෝ කියන අනේ ඔය පන්සල් ගාන යන ඔය දන් දෙන්නේ හාමුදුරුවෝ පස්සේ යන්නේ. ඔහොම කියන මිනිස්සු ඉන්නවා. ඔය බණ අහගෙන උවට ඇලීලා ඉන්නේ වැරදි කරන අය කියනවා. අපි කාටවත් වැරද්දක් නැහැ ඒ නිසා අපි පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම අයට වැඩෙන්නේ මොනවද? අකුසල්. පිරිහිලා යන්නේ මොනවද? කුසල්. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. මේ මධ්‍යස්ථ වේදනා විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. ඒ තමයි දැන් අටලෝ දහමේදී බලන්න එතන අකන්තක හිතක් ඇති කරගෙන ඉන්න කෙනෙකුට එතන 아무තු සැපේකුත් නැහැ එතන දුකකුත් නැහැ ඉතින් වැඩෙන්නේ මොනවද අටලෝ දහමෙන් කම්පා නොවී ඉන්න කෙනෙකුට වැඩෙන්නේ කුසල දැන් බලන්න ලාභයක් ලැබෙනකොට අලාභයක් ලැබෙනකොට කිසිම උඩින් යන්නේත් නැහැ ශෝක වෙන්නේත් නැහැ කීර්තියක් අපකීර්තියක් ලැබෙනකොට මධ්‍යස්ථ මැදමාමතේ ගමන් කරනවා නින්දා ප්‍රශංසා සැප දුක් ලැබෙන කොටත් එහෙමයි 아무තු විදියට ඔබේ පුඹ ගන්න. ඒ වගේම පින්නතුන් දුකකුත් නෑ මධ්‍යස්තව යනවා. බලන්න පින්නතුනි මෙහෙම යන කෙනාට හැමදාම වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. දැන් භාවනාවකින් වුණත් අපි සමාධියක් ඇති කරගත්ත කියලා හිතන්නකෝ. ඒ සමාධිය තුළ වුණත් උපේක්ෂාව භජනය කරනවා නම් උපේක්ෂාවෙන් ජීවත් වෙනවා නම් එයාට වැඩෙන්නේ කුසල් පිරීලා යන්නේ අකුසල්. ඉතින් එහෙමනම් දැන් පින්නතුල්ලාට මේ දේශනාවෙන් ගන්න තියෙන දේ තමයි විශේෂයෙන්ම මේ අත්ොත් ගත කරන හැම තත්පරයකම පින්නතුන් එක්ක සැප විඳිනවා එක්ක දුක් විඳිනවා එක්ක මධ්‍යස්ථ වේදනා විඳිනවාමයි ඔය තුනෙන් එකක් අපි විඳිනවාමයි ඒකනේ ওই වේදනාව කියන එක අපි හොඳට අල්ල ගන්න ඕනේ දැන් පංචස්කන්ධයේදී වේදනා ස්කන්ධය කියෝකට. සතර සතිපට්ඨානවලදී වේදනානුපස්සනාව කියවෙත් ඕකට. එහෙමනම් අපි මේ වේදනාව හරියට අල්ලගත්තේ නැත්නම් කෙලෙස් උතුරන තැනක් තමයි වේදනාව. ඒ කියන්නේ දැන් බලන්න අපේ මේ ඇස් වලින් රූප බලනවා ලස්සන රූපයක් වුණොත් ඇලෙනවා අකමැති රූපයක් වුණොත් ගැටෙනවා මධ්‍යස්ථ රූපයක් වුණොත් එතන අකුසලයේ පැත්තට තමයි යන්නේ. එතකොට බලන්න ඇහෙන් විතරක් නෙවෙයි කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ගත වෙන හැම තප්පරයකම ඕකනේ තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ ඇලීම කියලා කියන්නේ කුසල්ද? නෑ අකුසලයක්. ගැටීම කියලා කියන්නේ අකුසලයක්. එතකොට මධ්‍යස්ථව ওই මෝඩ විදියට හිතනවා කියලා කියන්නේ අකුසලයක්. එතකොට බලන්න සාමාන්‍යයෙන් ශ්‍රේසත් ධර්මයේ දන්නේ නැත්නම් මුළු ජීවිතේම අකුසල් ජීවිතයක් නෙවෙයිද? තනි කරම අකුසලයක් එක්ක යන්නේ. හැබැයි පින්නතුනි අපිට පුළුවන් නම් මේ හැම අරමුණකදීම සිහියෙන් ඉන්න ඕන එකක් ලැබුණාට අකමැති දෙයක් ලැබුණත් කුසල් පැත්තට යනවා. කැමැති දෙයක් ලැබුණත් කුසල් පැත්තට යනවා. උදාහරණයක් හැටියට ලස්සන කෙනෙක් දැක්ක ගමන් පුහුදුන් හිත ඇදිලා යනවා. හැබැයි ඉවලේම අපට ආපහු හිත දාගන්න පුළුවන් නම් අනේ ඉතින් ඕකත් අනිත් වෙලා යනවනේ කියලා. කුසල. ඊළඟට සතෙක් ඉන්න හොඳටම කුණු වෙලා. ඉතින් දැක්ක ගමන් හරි අප්පිරියයි. ඉවලේම හිතුවනම් අනේ මගේ ශරීරෙත් කුණු වුණොත් ඔන්න ඔහොමයි කියලා හිතුවනම් කුසල. එතකොට බලන්න පින්නතුනේ පුංචි දෙයයි තියෙන්නේ. එහෙමනම් වැඩේ පුංචි වුණාට මේක කරගන්න ගියාම ලොකු පරිශ්‍රමයක් යොදන්න වෙනවා. පුහුණු නොකරපු සිතකට නම් මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා පින්නතුනි මේ හැම දිනාටම හැම වෙලෙම කුසල් මවන්න පුළුවන්. මොකද අපි වේදනාව විඳිනවා. සැප දුක් උපේක්ෂා වේදනා ඕන තරම් අපි විඳිනවා. හැබැයි ඉතින් යෝනිසෝ මනසකාරයක් නැති, හිත පුරුදු කරපු නැති ඒ වගේම ධර්මයේ දන්නේ නැති බොහෝ දෙනාට තින් අකුසල් ගෝණි ගණන් එකතු වෙනවා. හැබැයි ධර්මයේ දන්නවා නම් යෝනිසෝ මනසකාරය නුවණින් මෙනෙහි කිරීම තියෙනවා නම් මොන අරමුණාවත් එක කුසලයට හරවන්න පුළුවන්. ඒ සඳහා පින්නතුනේ තාම අපි ප්‍රමාද නැහැ. අපිට මේ ධර්මයේ විවර වෙලා තියෙනවා, විවෘත වෙලා තියෙනවා. ඒ වගේම මේ ධර්මයේ කියා දෙන්න කල්යාණ මිත්‍ර අපට ඉන්නවා. එහෙනම් උත්සාහවන්ත වෙලා හැම වෙලේම මොන සැපයක් වින්දත් ඒ සැපය කුසල් පැත්තට හරව ගන්නට මේ හැම දිනාතම මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි මේ ඉන්ද්‍රයන් පිළිබඳව මීට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ආදිත්ත පරයාය සූත්‍රය අහලා ඇති. මේ ඇහෙන් රූපයක් දැකලා ලෝභ සිතක් ඇති කරගෙන විඥානයේ ඒහා සම්බන්ධව පවත්වනවට වඩා හොඳයි කිව්වා. රත්විච්ච යකඩ කූරකින් ඇහැට ඇනගන්න එක. ඒකේ ජීවිතයට විතරයි. හැබැයි බැරි වෙලාවත් ලෝභ හිතින් ඉන්නකොට මරුණොත් කෙලින්ම අපායයි. ඒකයි තියෙන අනතුර. එහෙමනම් මේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න ඕන. ඒ සඳහා පින්නතුල්ලාට භාවනා කරන්න, සිහිය දියුණු කරන්නට ඒ අවශ්‍ය ප්‍රතිපදාවන් සම්පූර්ණ කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සෑම ලෙසකින්ම සැලසේවා කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන අධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු Thank you.